මැතිවරණය පැවැතිම සඳහා අපි සියල්ල සූදානම්. සීලම නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථානවල අපි හවස එක වෙනකොට අපේ කච්චරියෙන් පිටත් කළා. ඒ වගේම දැන් අපිට වාර්තා වෙලා තියෙන ඒ සීලු මධ්‍යස්ථානවල නිලධාරී ළඟා වෙලා ඒ ප්‍රධාන නිලධාරීන් සමග පෙර පුහුණුවීම කරලා තියෙනවා හෙට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න. ඉතාමත්ම හොඳ තත්ත්වයේ ඉතාම නිදහස් හා සාමකාමී මැතිවරණයක් අපිට පවත්වන්න පුළුවන් වෙවි. විශේෂයෙන්ම අපිට දැනුම් දීමක් කරන්නට වේවි අපේ ඡන්දදායකයන්ට වවුනියා ප්‍රදේශයේ අපිට ඊයේ පෙරේදත් හැන්දෑවේ ටිකක් මුණ දෙන්න හිද වුණා අයහපත් කාලුණු තත්යකට. දැන් මේ වෙලාවෙත් පොඩි අයහපත් ගතියක් තියෙනවා. සමහර විට හෙට හවස මේක වැඩි වුණොත් එහෙම අපිට බාධායක් ඇති වෙන්න පුළුවන්. අපිට වැළැක්විය හැකි දෙයක් නෙවෙයි ඒක. අපි ටික කලමනාකරණය කරන්න වෙනවා. ඒසත් පුළුවන් තරම් උදෙම ගිහින් ඡන්දේ දාන්නයි කියලා කාලුණු තත්ත්වයේ පිළිමත ටිකක් අයහපත් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් නිසා